අද ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වන්නේ සති සංකල්පන්නේ සංකල්පන්නේ කියන පදය අඳලා විස්තරය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා තිබෙනවා සතෝ වික්ඛු විරේය සතෝ වික්ඛුවේ වික්ඛු විරේය සම්පජානෝ අයං වූ අම්හාකං අනුශාසනි මහණෙනි සති සම්පජාඤ්ඤයෙන් යුතුව වාසය කරන්නේ ඒකයි අත්ව ඔබලාට කරන අනුශාසනාව. සතෝ විස්සෝ නිරේය සම්පදානෝ සින්නෝනි කියලා වාක්‍ය කරන්නේ. අසංක වික්ඛවේ වික්ඛු සතෝ හෝති කොහොමද මේ වික්ෂුවක් සීලයෙන් වාසය කරන්නේ? ඉද වික්ඛවේ වික්ඛු කායේ කායන් පස්සේ විරති. වේදනා වේදනාන් පස්සේ විරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආසාපි සම්පජාන සතිමා විනීය ලෝකීය විචා දෝමනස්සං මේ සතිය කියන එකට විස්තර කරන මේ සතර සතිපට්ඨාන ධර්මයන් වලින් ඉවත් ගන්නට තියෙනවා මේ ගැන අපි කතා කරන්නේ කියන්නේ සතර සතිපට්ඨාන මේ ආකාරයෙන් මේක කියන්නේ සත්‍යංශ වික්‍රේ වික්ක සංසගාමී සම්පදාන හොති කොහොමද සම්පදාන්නේ යුතුයන් ඒක චෝන්තර දෙකක දෙආකාරයෙන් දේශනා කරනවා ඒක තැනක දේශනා කරනවා ඒ සතෝසෝ සීලෝසීක ඉද වික්‍රේ වික්කෝ අභික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ සම්පදානකාරී හොති ආලෝකිතේ විදෝකිතේ සම්පදානකාරී හොති සම්මිතේ සත්‍යාවදී සංකදාන කරේ හොති සංඝාතේ තත්ත්‍විච්ඡේ වර්ධාවනේ සංකදාන කරේ හොති අසිතේ පීඨකාදී සායිති සංකදාන කරේ හොති උච්චාර සත්‍යව සම්මේ සංකදාන කරේ හොති ඉපස්සේ සිතේ නිසිනේ සුත්‍රේ ජාගෘතේ භාවිතේ ශුන්‍ය භාවයේ සංකදාන කරේ හොති මේ සූත්‍රයේ ඒ සම්පජන්‍ය විස්තර කරන බුදුපජාණන් වහන්සේ වදාළ තිබෙන ආකාරය. තවත් සූත්‍රයේ දේශනා කරන්නේ නෙවෙයි ඉතිපියාව සම්පජන්‍ය කියන එක ඉදිරිපිටුවේ දෙක්නෝ විදිතා වේදනා උපපජ්ජಂತಿ. විදිතා වේදනා උපපජ්ජಂತಿ උපප්පහන්ති. විදිතා වේදනා අබ්බත්සං ගච්ඡಂತಿ. විදිතා සංඥා සද්දන්ති විදිතා පච්ඡාන්ති විදිතා අපච්ඡං ගච්ඡanti විදිතා චේතනා උපජ්ජanti විදිතා චේතනා උපච්ඡාන්ති විදිතා චේතනා අපච්ඡං ගච්ඡanti මේ ටික තමයි සම්පජාන්නේ කියන යන බුදුරජාණන් වහන්සේ දේශනාවට වදාළ පිළිතුර. එතකොට සම්පජාන්නේ කියන එකේ තේරුම සිහි සතිය කියන්නේ සිහිය සම්පදන්නේ කියන්නේ නුවණ. සම්පදන්නේ කියනවා අදහස නුවණ කියන එක. මේ නුවණ පිළිබඳව සම්පදන්නේ පිළිබඳව කරුණු හතරක් දක්වලා තිබෙනවා අසුවකට. බුද්ධ ඥානය කියන්නේ සාස්ත්‍ර සම්පදන්නේ කියලා එකක් තියෙනවා. සත්‍ය සම්පදන්නේ කියලා තවත් එකක් තියෙනවා. දෝෂ සම්පජන්ණය කියලා කරා. මුන්නේ මේක අසම්මෝහ සම්පජන්ණය කියලා හතර වෙනි. මේ සම්පජන්න හතරක් කියන නුවණසු පාවිච්චි කරන්නේ කටයුතු කරලා හතරක්. සාර්ථක සම්පජන්ණය කියන්නේ අප කරන වැඩේ යහපතක් සාර්ථක වෙනවට අසාර්ථක වෙනවා කියලා දැනගෙන සිහිනුවණින් කටයුතු කරනවා. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. මෙතන නිදි කිලස ගන්නක සාර්ථකද එන්නේද ගොස් සමත භාවනාවේ නිරත වෙන එක සාර්ථකද ඉන සාර්ථක සම්පජන්‍ය නුවණින් බැඳපු කාරණාව නැත්නම් මේ භාවනා කරගෙන අපි කියන මේ දේශනේ දුවගෙන මේ දේශනාව අහන්න යන්නේ ඒ සාර්ථක ක්‍රියාවක්ද නැත්නම් මගේ භාවනාව දිගටම කරගෙන යන්නේ ඒ සාර්ථක ක්‍රියාවක්ද මේ විදිහට මේ සාර්ථක අසාර්ථක භාවයේ දැනගෙන අපි කටයුතු කරනවා කොහොමද මේ කටයුතු කරන්නේ අර බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරීව තේහාට යනකොට මෙහාට යනකොට ඈත නැත බලනකොට අත්පයයෙන්ම දිහාරිනකොට ඊළඟට අපේ ඇඳුම් පැළඳුම් සකසා ගන්න විට කෑම බීම කන විට වැසිකිලි කැසිකිලි වලට යන විට අනිත් එක හැම දෙයකදී සතේ පිටේ නිසින්නේ සුත්තේ ඉඳගෙන ඉන්නකොට නැගිටලා සිටින විට නිදා ගන්නා විට අවදි වෙලා සිටින විට ජාගෘති අවදි වෙලා සිටින විට මහසිතේ කතා කරන විට තුන්හි භාවයේ නිස්සද්දව ඉන්න විට සංඛජානකාරී කෝටි මේවා එක එකක් කරනකොට මේ සාර්ථක භාවය අසාර්ථක භාවය දැනගෙන අපි කරන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේකේ යහපතක්ද සිදුවන්නේ අයහපතක්ද සිදුවන්නේ කියලා. ඒක සාර්ථක සම්පජන්ණයේ වශයෙන් මේ අකුවව දක්වනවා. අනිත් එක සප්පාය සම්පජන්ණය. සප්පාය කියන වචනේ මෙයාට තේරෙන්න පුළුවන් පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. දැන් අපි ආහාර ගන්නවා. ආහාර ගන්නකොට සීනෝනින් කරන්න කියලා කියනවා. කොච්චර ගුණ වුණත් කොච්චර රස වුණත් සමහර ආහාර කෙනෙකුට සප්පාය නොවන්නට පුළුවන්. නිසුදුසු වන්නට පුළුවන්. ඒ ආහාර ගන්නෙ ඒක සප්පාය නෙවෙයි. අසප්පාය ආහාර අත්හරිනවා. සප්පාය ආහාර ගන්නවා. ඒ වගේම තමයි අනිකුත් කටයුතු ඔක්කොම අපේ මේ භාවනා කර්තව්‍යයේ කෙතෙක් දුරට මේ අපි කරන අනිකුත් වැඩ සප්පාය වෙනවද අසප්පාය වෙනවද කියලා දැන දැනගෙන නුවණින් යුතුවම කටයුතු කරලා. ඒ කියන්නේ අර අභිස්කන්තේ පටිස්කන්තේ යහට යනකොට මෙහාට යනකොට ආදී සෑම ක්‍රියාවකදීම මේක ප්‍රතික් තුරට අපට සප්පාය වෙනවාද මේ භාවනාවට අසප්පාය වෙනවාද මේ භාවනාවට කියන එක දැන දැනම කටයුතු කරගන්න. ඊළඟට අපවා විදක්කලා තිබෙන්නේ ගෝචර සම්පජාන්නේ කියලා. ගෝචර කියන්නේ සුදුසු ගුණ කියන එක. මේක විශේෂයෙන් හාමුදුරුවන්ටයි වැඩිපුරම බලපාන. පින්න පාතේ යනකොට සුදුසු තැනකටම යන්න ඕන මොකද භාවනාව නොපෙනෙන තැනකට. ඒ වගේ ගෝචර තැන් තියෙනවා අගෝචර තැන් තියෙනවා නොයා යුතු. මේ අයත් නොයා යුතු නොඇස්වේ නොකළ යුතු ගෝචර අගෝචර ස්ථාන කුලිය සිටිනවා. දැන් මෙතන දානවල ගන්නට ගියහම මේ දවල් මේ අය ඔක්කොම සතියෙන් වැඩ කරනවා නම් එතන ගෝචර ස්ථානය. යන්නේ තම සතියෙන් තමාගේ භාවනාව. ආහාර ටිකක් ගන්නේ සතියෙන් භාවනාව. ඔක්කොම එකිනෙක කරන්නේ නැගිටීලා ආ නැගිටලා ආපසු එන්නේ සතියෙන් සහ භාවනාව. දැන් එතන කිසිම සතියකින් නැතුව සම්පජානයකින් තොරව කටයුතු කරනවා නම් සති සම්පජානයෙන් යුතුව කටයුතු කරන එක්කෙනාට එතන අදෝචරයි. සුදුසු නැහැ. මොකද ගිය භාවනාව කැඩෙනවා කියන්නේ. අර පොතේ දින හරතින පච්චාහරතිය. මෙතෙන් භාවනාව කර කර යනවා. එතෙන් ගියාට පස්සේ ඉතින් භාවනා නොකරන පුද්ගලයන් සතියෙන් තොර පුද්ගලයන් ලැබුණා ගන්නේ අනිත්‍යත් කතාවට ඇදලා. ඉතින් කතාවට මායාවි භාවනාවක් කියලා සමන්දි භාවනාවක් කියලා. සම්පජානීය කියන එකක් නැහැ සතියක් නැහැ. ඉතින් හැබැයි දෝෂාරෝපණය කරන අපිට භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ කියලා අපේම අනුපාම සකසා ගන්නේ නැතුව. ඉතින් මෙතෙන් යන භාවනාවේ ගිය හරති අරගෙන යන භාවන නැත්සහත් වෙනකොට භාවනාවක් නැහැ. සමහරදී එතෙන් යන මේකන භාවනා කරන හොඳට සති සම්පජන්ණයේ යුතුය ආහාර ගන්නවා කියන අපි උදාහරණයක් කියන්නේ. භාවනා නොකරන කෙනෙක් එතෙන්ට ගියත් සති සම්පජන්ණයෙන් තොරව කෙනෙක් ගියත් අනිත් අය කොහොම සීනුවණින් වැඩ කටයුතු කරනවා දැකනකොට මෙයත් එළඹෙනවා සීනුවණින් කටයුතු කරන්න. කතා කර කර ඉන්න නෙවෙයි යන්නේ ආවේ කතා කර කර ඉන්නට නෙවෙයි. එතකොට ඒ පුද්ගලයා නහරති සත්‍ය හරති ගෙනියන්නේ නැහැ. යනකොට අරන් යන්නේ භාවනා වෙනකොට භාවනාවේ යුතුය වෙනවා. සමහර අය මේව හරිතින පච්චාර්ථි යනකොටත් නෑ එනකොටත් නෑ. භාවනාව. සමහර අය යනකොටත් භාවනාව තියෙනවා එනකොටත් භාවනාව තියෙනවා. මේ ගෝචර භාවයේ අපට අවශ්‍යයි අපේ අන්‍යෝන්‍ය විශ්වාසය අන්‍යයන්ට අපේ භාවනාව තුළින් ලැබෙන අනුබලය ගැන අවබෝධයකින් කටයුතු කරනවා නම් ඇත්තෙන් මේක අන් අයට කරන යහපතක්. අපි මෙතන කතා කර කර කාලෙන් මරමරා ඉන්නකොට ඒ ඒ අය වැරදි දෙකක් කරනවා තමාගේ භවනාවක් කඩනවා අනිත් අයගේ භවනාවක් කඩනවා කාටකින් දකින්න අයටත් ඒක එක්තරා විදිහක පසුබැසීමක් වෙනවා නිදි කිරණ අයත් එහෙමයි නිදි කිරණ කිරන්න දකින්න අයටත් ඒක අත්සන්නයි දකින්න අයත් ඒකට පසු දකින්න අයත් ඒ තුලින් පසුබැසීමක් ඇතිවන්නේ ඒක නිසා පුළුවන් තරම් මේ ගෝචර අගෝචර භාවය දැනගෙන කටයුතු කරන්නට උත්සාහ කරන්නට ඕන. ඊළඟ පදේ තමයි අසම්මෝහ සම්පජඤ්ඤය මේකයි වැදගත්ම කොටස. මේවා ගැන මම කලින් විස්තර කරලා තියෙනවා මට දැන් මතකට එනවා ටිකක්. ඈ කියලා තියෙනවා නේද ලබන? අසම්මෝහය කියන්නේ නුවණින් යුතුව කටයුතු කිරීම. ඒකෙදී අපි දැනගන්න ඕනේ මේ කටයුතු කරන සත්‍යයක් සිටින අය පුද්ගලයක් සිටින අය කියන හැඟීමක් ඇති නොකරගෙන හේතුඵල දෙකක ක්‍රියාවලිය හේතුඵල දෙකක් වශයෙන්ම දකිමින් කටයුතු කරන්නට ඕනේ. අර කියපු හැම අවස්ථාවෙදී මොනවද ඉදිරියට යනකොට පස්සට යනකොට එහාට මෙහාට බලනකොට ඇඳගෙන සිටින පිරිකරදී සකසා ගන්නකොට කන පිටු බලනකොට ඇසකිලි කැසකිලි යනකොට මේ ආදී සෑම අවස්ථාවකදීම අර හේතුඵල දෙක දකිමින් මේ හේතුඵල ක්‍රියාවලියක් විනා සත්‍යයේ පුද්ගලයක් නැති බව දකිමින් කටයුතු කරන්න. පොතක තිබුණා මම දැක්ක මේ ආහාර ටිකක් ගන්නකොට ආහාර ගන්න පුද්ගලයෙක් නැහැ. මෙහෙම අනනකොට අර සිතින් ඇති වෙන වායු ධාතුව මගින් අතේ ඇඟිලි එහාට මෙහාට වෙනවා. නමුත් ඇඟිලි එහාට මෙහාට කරන පුද්ගලෙක් නෑ. වාරදි ධාතුව මගින් මේ එහාට මෙහාට වෙනවා. අත උස්සනවා උස්සන පුද්ගලෙක් නෑ. අර සිතින් ඇතිවන වායු ධාතුව තුලින්ම අත ඉස්සෙනවා. මැසිමකින් වගේ. කටට ඇතුල් කළාට පස්සේ ඒවා හපනවා ගල් මූලක ගල් ඒක යහට මෙහාට යනවා වගේ මේ යට තල්ල යටි හක්ක යහට මෙහාට යනවා ඒ ස්වාමීන් වහන්සේකින් කරන පුද්ගලයෙක් නෑ මේවා ආහාර ගිලිනකොට මේක අටුවාවේ තිබුණු කතාව. ආහාර ගිලිනකොට ගිලින පුද්ගලයෙක් නෑ බටයක් දිගේ යමක් ගමන් කරනවා වගේ මේ ගත්තු ආහාර ටික බරනාලයේ මොකක්ද දිගේ ආමාශය කරා යනවා. ඒ බටේ දිගේ යනවා. යවන කෙනෙක් නෑ. ඒකත් වායු දහතින්ම ඇතුළට කල්ු කරා. ආහාර ගත් ඒවා පැසවෙනවා දීර්ණයේ භාවයට පත් වෙනවා. ඒ දිරවන්නේ දිරවන පුද්ගලයෙක් සිටින නිසා නෙවෙයි. තීජෝ ධාතුව විසින්ම ඒක කරන. කවුරුත් කරන්නේ ධාතුමය ක්‍රියාවලියක්. ඕනෑ දෙයක් පත්කනකොට ඒක පැසවල දිරවන ගතියක් ඇති වෙනවා. මේකෙදි ඒ தත්ත්වය උද්ගත වෙනවා. බඩවැල් දිගේ ආහාර ගමන් කරනකොට ගමන් කරන පුද්ගලයෙක් නෑ වායු ධාතුව මගින් මේක කරනවා. වැසකේස් කැල්පිලි වලට යනකොට ඒ වතල්ු කරන පහත් කරන කෙනෙක් නෑ වායු දහසේ ක්‍රියාවලිය තුළින්ම ඒක කෙරෙනවා මෙන්න මේ විදිහට සෑම ක්‍රියාවක් තුළම මේ හේතුඵල ක්‍රියාවලිය දැක දැක අපි භාවනා කරනවා නම් අන්න එතෙන් යසමෝ සම්පජාන්නේ පවතිනවා. දැන් සක්මන් කරනකොට කකුල ඔස්සනවා කියලා හිතනකොට ඔසවන පුද්ගලයෙක් නැහැ වායෝ ධාතුව තුළින්ම කකුල එසවෙනවා. ඉදිරියට ගෙනියනවා කියලා අපි හිතලා ගෙනියනකොට ගෙනියන පුද්ගලයෙක් නැහැ වායෝ ධාතුව මගින් ඉදිරියට ඉදිරියට මේ රූප කොටස් කැටි කැටි කැටි යහට යනවා. තබනවා තබනවා කියලා කකුල අපි පහත් කරනකොට පහත් කරන පුද්ගලයෙක් නෑ වායෝ දහසෝ මගින්ම කකුල පහතට තල්ලු වෙනවා ඒ පහතට තල්ලු වීම තමයි අපි තබනවා කියලා කියන්නේ මේක අපි අත්දක දෙක භාවනා කරනවා නම් මෙතෙන්දී අපිට අසම්මෝ සම්පජඤ්ඤය යතිවයි අපි ශක්මන් භාවනා ගැන කරුණු හතරක් පහක් ඉදිරිපත් කරලා තියෙන කරුණු තව 15ක් ඉස්සරකට කියන්නට තියෙනවා මේ පසුවට කියන්න තිබුණු කාරණා තමයි මේ මේ සම්මෝහ සම්පජාන්‍ය කොටස් තුනක් තියෙනවා. එකම අපි ඒක දැනගන්න ඕන තාවකාලික සම්පජාන්‍යයක්. තාවකාලික අසම්මෝහ සම්පජාන්‍යයක්. ඒක අපිට දැනගන්න ඕනේ මේ අකණ්ඩ શબ્දයක් ඇහෙනවා. ඇසෙනවා ඇසෙනවා කියලා අපි මෙනෙහි කරනවා. මේක සත්‍යස්ථාවකාලික දෙයක්. ඇසෙන සිතත් සාරකාලික දෙයක්. මේ සාරකාලික භාවයේ දැන දැන භාවනාවේ නිරතවන. කකුල උසවන. උසවනකොට කකුල සාමාන්‍යයෙන් බර අඩු ගතියක්, වැඩි ගතියක්, ඉදිරියට ගෙනියනට අඩු ගතියක්, තබනකොට බර වැඩි වෙන ගතියක් තිබේ. ඒ ධාතු වල ක්‍රියාකාරීත්වය නිසා. මේවත් සාරකාලික ක්‍රියාවලිය. කකුල ඔසවීමේ ක්‍රියාව එතනින්ම නැවතෙනවා ඔසවල ඉවර වෙනකොට. ඒක తాවකාලිකයි. ගෙනියෑමේ ක්‍රියාව ගෙනියන තෙක් පමණයි පවතින ඒක తాවකාලිකයි. සැදීමේ ක්‍රියාව සබන තෙක් පමණයි ඒකත් తాවකාලිකයි. ඒ తాවකාලික භාවයේ දැන දැන යම් කිසි කෙනෙක් භවනා කරනවා නම් එතනක් තියෙන්නේ අසම්මෝහ සම්පජානය. අපිට වේදනාවක් දුක් වේදනාවක් කපුලවරු කොයි හරි ශරීරයේ තැනක උපදිනවා. මේකත් තාවකාලික ධර්මයක්. සම විටම පවතින ධර්මයක් නෙවෙයි. මේක හේතු නිසා ඇති වෙලා හේතු නිසා නැති යන තාවකාලික ධර්මයක් කියලා ඒ විදිහට අපට හිතන්නට පුළුවන් නම් ඒ තාවකාලික සම්මෝහ සම්පජන්ණය කියන එක ඇති වෙනවා. අර කලින් කියපු ඇති එළිය යහට යනකොට මෙහාට යනකොට බත පිට බලනකොට දැන් වට පිට බලනවා කියන්නේ දැන් බෙල්ලහා කරලා පැත්තකට බලනකොට ඒ තිබේ ඔක්කොම తాවකාලිකයි. ඒ බලපු බැල්මත් ඉවරයි ඒක. ශරීරයේ තිබු රූප කොටසත් ඉවරයි මේ පැත්තට හරවන මොකුත් නැහැ. මේ తాවකාලික භාවයේ දැක දැක භාවනාවේ නිරත වෙනවා නම් ඉක්මනට ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ තුළින් පෙන්වන්නේ අනිත්‍යතාවයේ ඕලාරික අවස්ථාව. අවත් ඕලාරික අවස්ථාව. අනිත්‍යතාවයේ අවස්ථා තියෙන හත අටක්. අපි මේ අනිත්‍ය අනිත්‍ය කියුවට ඒ අවස්ථාව ගෑම එකක්ම අපි අත්දකිනවා නම් තමයි සුදුසු. එතකොට ඒ සාවකාලික එකට අමතරව තම අසම්මෝහ සම්පජඤ්ඤයක් තියෙනවා ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. ආගන්තුකයි ආගන්තුකයි කියන්නේ මේ අපේ ගෙදර වලට පිටින් කෙනෙක් ආවම එයා ආගන්තුකයි නිතර නිතර පවතින ඉන්න අය නෙවෙයි. ඒ වගේ මේ අපිට හමුවන හමුවන අරමුණ ආගන්තුක භාවයෙන් දකින්නට පුළුවන් නම් මෙතෙන්දී හරිය වැදගත් දර්ශනයක් වැදගත් අවබෝධයක් උදාවෙන් උද්ගත වෙනවා අපිට ඇහෙන ශබ්ද ඔක්කොම අපේ නෙවෙයි ආගන්තුකයි ඒ ආගන්තුක භාවය දකින්න අපිට බාහිර වශයෙන් පෙනෙන රූපයක් නම් ඒ සියලුම රූප ආගන්තුකයි අපිට යම්කිසි ගඳක් සුවඳක් දැනෙනවා නම් ඒකත් අපේ නෙවෙයි ඒකත් ආගන්තුක ධර්මයක්. ඊළඟට අපේ කයට වේදනාවක් දැනෙනවා නම් ඒකත් කලින් තිබින්නේ නැතුව පසුව ඇතිවෙච්ච ආගන්තුක ධර්මයක්. ආගන්තුකේ ආවට පස්සේ යනවා. වේදනාව නැති ආගන්තුකයට ආවට පසු ආපසු යනවා. මේ ආගන්තුක භාවය දැනගන්න. ඊළඟට සිතේ ඇති වෙන ওই තීන මිද්ද ගති ඒවා කවුද? ආගන්තුකයෝ නේද? පබස්සර නිදම් වික්ඛවේ තිස්සං පංචකෝ ආපන්සුකේහි කිලේතේහි මොකද? වක්ති විස්තරනේ. මේ සිද්ධාත ගාස්තරයි මේ ආගන්තුකෝ පැමිණෙන උපක්ලේශ වලින් තමයි මේක පිළිතිවන්නේ. අපේ සිතේ භාගයක් තියෙනවා මේක ආගන්තුක ධර්මයක් කියලා අපි ආයෙත් කියනවා. ද්වේෂයක් තියෙනවා ද්වේෂයට ආකාන්තික එකක් කියලා අපි සම්මෝ සම්පජන්යෙන් දකිනවා මේක ආකාන්තික ධර්මයක් මේ ආගන්තුක භාවයේ නොදන්නාකම නිසායි අපි මෙහෙම අල්ලන්නේ එක්ක මම කියලා ගන්න නැත්නම් මගේ කියලා ගන්න උපාදාන කරන්නේ අල්ලගන්නේ මේ ආගන්තුක භාවයේ නොදන්නාකම නිසා ඒ නිසා මේ ආගන්තුක අසන්නෝ සම්පජන්යෙන් යුතුව යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් සෑම ආගන්තුක ධර්මයක්ම අතහරින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි උඹලගේ නොවන දේවල් ඔක්කොම උඹලා අතහැරපළවා. උඹලගේ නොවන දේවල් ඔක්කොම අතහැරපළවා. කොමාවද කියනවා. මහණෙනි මේ ශවැත්නුවර මේ ඉස්සරහ තියෙන මේ මේ තනපේ තියෙන තන කෑලි පොඩ කෑලි නැත්නම් ওই දර කෑලි මිනිස්සු අරන් යනවා නම් උඹලට මොනවද හිතෙනවා? නෑ මොකද අපේව නෙවෙයි ස්වාමීන් වහන්සේ ඒක ආනන්දි අපේ ආගන්තුක දෙයක් අපිට ආයෙත් දෙයක් ඒ වගේම මහණෙනි ආගන්තුක දේවල් ඔක්කොම සිතින් අයින් කරන්න අල්ලන්න මොනවද ආගන්තුක කියලා කියන්නේ හ්ම් අර බාහිර අරමුණු ඔක්කොම ආගන්තුකයි කියලා එක එක ඔක්කොම එකට අල්ලලා පුළුවන් අයින් කරන්න රූපත් ආගන්තුකයි ශබ්දත් ආගන්තුකයි නේද ගඳ සුවඳ රසවල් පොට්ටබ්බ හැම එකක්ම ආගන්තුකයි. මනසට යම්කිසි අරමුණක් එනවා නම් ඒ සියලුම ධර්ම සාගන්තුකයි. මේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ කියන ඇහැ උඹලගේ ආගන්තුක ධර්මයක් කියේ. එනකොට ගෙනාවේ නැහැ ඒකට පස්සේ දිනා. කන්න උඹලගේ ආගන්තුකයක් ධර්මයක් යනකොට ගෙනියන්නේ නැහැ. ශරීර කෝදුවම උඹගේ ආගන්තුක ධර්මයේ. වේදනාව කුඹලකනේ ආගන්තුකයි මොකද? ඔය ඇති කියලා ඔබ නැති වෙනවා. අපේ කැමැත්තට කැමැත්තකට අනුකූලව නෙවෙයි ආගන්තුකව ඇවිල්ලා යනවා වගේ දෙයක්. හරියට උපමාවක් කියන බුදුහාමුදුරු මේ අහසේ හුලං නැගෙනහිරට හමනවා බටහිරට හමනවා උතුරට හමනවා සුලි සුලං වගේ හල්මන ඒ වගේ මහණෙනි මේ ශරීරයේ හේතු වලට අනුව එක එක වේදනා ඇති වෙනවා හරි ලස්සනට උපමා බුදුහාමුදුරේ දේශනා ඒ වගේ මේ වේදනාවට අපි මේක අල්ලන්නේ නැතිව මේ ආගන්තුක සම්මෝහ සම්පජානීයකව කටයුතු කරනවා නම් අපිට මේව අතහරින්න පුළුවන්. හිතේ යම්සා සිතුවිලි ආවනම් අර උපක්ලේශ ඔක්කොම ආගන්තුක ධර්ම වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් නම් අතහරින්න පුළුවන්. මෙලෙස යම් කිසි කෙනෙක් මේ උපාදාන කොහොම අතහරින්නට පුළුවන් වුණා නම් යම් කිසි කෙනෙකුට මේ අසම්මෝ සම්පජාඤ්ඤය තුලින් ඔහුට ඉතිරවන්නේ මොකක්ද අන්තිමේ? අන්තිමේදී ඉතිරි වෙනවා නම් ඉතිරවන්නට තියෙන්නේ සියොන් දැනීම මාත්‍රයක් පමණයි. අනිත් ඒවා ඔක්කොම අතහැරෙනවා. සම්න බහඩම් විසම් නිස්සම් වෙනවා. ඒ කියන්නේ ඔක්කොම බරපැත්තට දාලා සම් බැඳීම් කැඩලා යනවා. සංඝ ස්වභාවයන් බැඳිලා තියෙන්නේ මේ අල්ලගෙන ඉන්නේ කාගන්තුක බව නොදන්නාකම නිසා නේද? මේ තමන්ගේ දූතරු වටපිටි යම් කිසි දයවල් තියෙනවා නම් අරමුණු තියෙනවා නම් සෑම දෙයක්ම ආගන්තුක වශයෙන් දැක දැක යම් කෙනෙකුට භවනා කරන්න පුළුවන් ඒක උසස් දෙයක්. ඊළඟ එක මූල කර්මයා අසම්මෝසම් කියන්නේ කියලා එකක්. මේ මුලට මුලට යන මූල පරිඥා කියන්නේ යම් කිසි දෙයක් යම් කිසි අරමුණක් ආවම පසුව ඒකේ මූලයේ සුවසය ගමන් කිරීම. ඒ කියන්නේ මොන සද්දයක් ඇහෙනවා උදාහරණයකට ගන්න. අපි ඇසෙනවා ඇසෙනවා කියනවා. ඉතින් සද්දේ ඇසෙන හේතුවක් දක්නවා. කන තියෙනවා, සද්දේ තියෙනවා. දෙක ඇවිල්ලා වදිනවා. ඉතින් දැනීම මාත්‍රිකුත් ඇතිලා නැති වෙනවා. දැන් මේක හේතුඵල දෙක දක්වනවා. ශබ්දේ ඇති වෙන හේතුව ඊළඟට ගන්නවා. පස්සට පස්සට මේ යන්නේ. හේතු හොයවා හේතු හොයලා යන්නේ. එතකොට ශබ්දේ අතීතම කුරුල්ලෙක ශබ්දයක් කියන්නේ නැත්නම් මිනිහෙක ශබ්දයක්. ඒ ශබ්දේ ඇතුලේ ඒ කතාවේ යම් කිසි සිතිවිල්ලක් පහළ වුණා ඒ සිතිවිල්ලට අනුකූල වායු මහතු ක්‍රියාත්මක වීම තුලින් ඒකත් දකිනවා මේ වායු ධාතු ක්‍රියාත්මක හේතු ඊළඟට බලන්න. ඊට පස්සේ වෙනවා ධාතු හතරක ක්‍රියාකාරීත්වය. ධාතු හතරේ ක්‍රියාකාරීත්වය බලන්න. මේ විදිහට පස් මූල පරිඥා සම්මෝහ සම්මය වමන් කියලා දෙන්නේ මොකද මේක කරන්න පුළුවන් වන්නේ ප්‍රඥාව අධික කෙනෙකුට විතරයි. මුළු විශ්වයම හේතුඵල දෙකෙන් බැසී යන තැනක් මෙතන උදාහරණ දුක් ගන්න. නිශ්චය යන සංස්කාර ගේ නම් මේ සෑම සංස්කාරයක්ම මේ හේතුඵල දෙකෙන් ගැට ගැසිලා ගැට ගැසිලා ගැට ගැසිලා කියන තිබෙන ආකාරය දැකීමක්. අන්න ඒ තාක්ෂේ උදාගත ගන්න උද්ගත කර ගන්නට පුළුවන් වෙනවා මේ මූල පරිඥාව මේ පසුපසට බැසි බැලීමේ ශක්තිය අපිට තියෙනවා නම් නුවණ තුලින්. වේදනාවක් ඇති වෙනවා නම් වේදනාව ඇති වෙන හේතුව බලනවා. ඔන්න හේතුව පේනවා පස්සේ මොකක් හරි වැහැපිලා. ශාරීරික දුක් වේදනාව මම උදාහරණයට ගත්තා. ඊළඟට මේ පස්සේ ඇතිවෙච්ච හේතු බලන්න. පස්සට නෙමෙයි යන්නේ. පස්සේ ඇතිවෙච්ච හේතු පස්සට බලන්න. එතකොට ඔන්න පේනවා කයක් තියෙනවා මොකක් හරි යන්නේ හැපෙනවා. ඉතින් දැනෙමුකුත් ඇති වෙනවා. කය කය බලනවා පස්සට. මේ විදිහට පස්සෙන් පස්සට ඒ තියෙන හේතුව දැක දැකා යන්නේ ක්‍රමයක් තමයි මූල පරිඥා අසම්මෝහ සම්පදන්නේ කියලා කියන්නේ. ඒව හැම දිනාටම ක්‍රියාත්මක කරන්නට අපහසුයි. ප්‍රඥාව අධික නැත්නම්. මෙන්න මේ අසම්මෝ සම්පජානීය යුතුව අපි බලන්නට ඕනේ අරමුණු තියෙන්නේ අපට හමුවන අරමුණු බලන්නට ඕනේ මෙන්න මේ විදිහට. එක්කෝ නාම රූප වශයෙන් අසම්මෝ සම්පජානීය තුලින් දකින්නට ඕනේ මේ දෙක. අපිට හමුවන අරමුණු අපි භාවනාවට නඟන දේවල් නාම රූප දෙකක් වශයෙන් මේ අසම්මෝහ සම්පජාඤ්ඤය තුලින් අපිවත් දකින්නට ඕන. දැන් අපි හිතමු සබ්දයක් ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා හිතනවා. සත්‍යයයි කණයි නාමයක්ද ඇහෙනවා ඇහෙන සිට නාම සබ්දයයි කණයි නාම නෙවෙයි. ශුද්ධයක් ඇසෙන සිට නාමයක් කියලා නාම රූප දෙක වෙන් කරලා දකිනවා. පිම්බෙන් හැකලින් භාවනා කරනවා. පිම්බෙන එක හැකලෙන එක වායෝ ධාතු රූපයක්ද ඒක දකින සිට නාමයක්ද කියලා නාම රූප දෙක දකිනවා. ආස්වාද ප්‍රසවාස භාවනා කරනවා. ආස්වාද ප්‍රසවාස වායු දහසෝ කාය ඒක රූපයක් කිය ඒක දකින්න සිත් නාමයක් කිය. හ්ම් මේ දැන් ඉතින් මේ දක්කුම් අනිත්‍යයි දක්ය ඇහැ අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ. අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ සිතක් කිය ඇහැ නාමය රූපයක් කිය. මේ විදිහට නාම රූප දෙක දැක දැක නාම රූප දෙක අවබෝධ වෙමින් නාම රූප දෙක වෙන්කර වෙන්කර යම් කිසි කෙනෙකුට භවනා කරන්න පුළුවන් නම් අන්න එතෙන්දි සසම්මෝහ සම්පජානීය ක්‍රියාශීලී වෙනවා ක්‍රියාත්මක වෙනවා තේරෙනවද මේක පස්සේ කෙනෙකුට තවත් දුරට සම්පජානීය දියුණු නම් මේ පංචස්කන්ධයේ ක්‍රියාවලිය දැක දැක එනේන භාවනා අරමුණු දකින්නට පුළුවන් නම් එතෙන්දි සසම්මෝහ සම්පජානීය ක්‍රියාශීලී ක්‍රියාත්මක වන්නේ දැන් උදාහරණයක් කියමු. කනට ශබ්දයක් ඇහෙනවා. එතකොට ඒ කනයි ශබ්දයයි දෙක තමයි රූපේ. කන සහිත මුලංගම රූප කොට රූපස්කන්ධය මෙන්න. ඊළඟට කනයි ශබ්දය ඇසීම නිසා පහළ වන සිත විඥානස්කන්ධය මෙන්න. දැන් ඕක වුණාට පස්සේ ඉතින් උපේක්ෂා වේදනාවක් හරි මදහත් වේදනාවක් හරි එහෙම නැත්නම් ඇලෙන ගැටෙන වේදනාවක් හරියට තියෙන දුක්ඛ සහ සුඛ සහගත වේදනා. මෙන්න මේ තුලින් ඇතිවන වේදනාව. එක්කම ඇති වෙන සංඥාවක තහපු සද්දේ දැනගන්න හැඟීමක්. මෙන්න මේකේ තියෙන සංඥාව. මේ පංචස්කන්ධයේ ඒ ශ්‍රේණියම ක්‍රියාත්මක වන ආකාරය දෙකීමයි මෙතන සිදුවන්නේ. ඒ ශබ්දය ඇතිනකොට අපේ සිතුවිලි සිත තුළ සිතුවිලි එනවා. මෙන්න මේකේ තියෙන සිතුවිලි. දැන් පංචස්කන්ධයෙන් මෙතන ඇති වෙන හැටි නැති වෙන හැටි අපි දකිනවා. සද්දයක් නැති වුණා ඒක ළඟ නැතින වේදනාවක් සද්දේ නැති වෙනුත් නැති වුණා. ඒක තිබ්බ සංඥාවක් නැති වුණා. සංස්කාරයක් නැති වුණා. ඒකේ දැනෙන සිතක් නැති වුණා. එතකොට පංචස්කන්ධයෙන් මෙතන ඇති වෙන පංචස්කන්ධයෙන් මෙතන නැති වෙනවා. මේ ඇතිවීම නැතිවීම යන නැතිවීම නැතිවීම දෙක සිදුවන දේ සිදුවන ලෙසින්ම අපි දකින්න. හිතනවා නෙමෙයි. දැන් අපි හිතමු වෙන වේදනාවක් දැන් වෙන උදාහරණයක් ගන්න. අපේ කකුල වේදනාවක් තියෙනවා. භාවනා කරන. වේදනාව දැන් අසම්මෝ සම්පජන්යෙන් දකින අපාංචස්කන්ධයට නගලා. මේ වේදනාව වේදනා ස්කන්ධයට ඇද්දයක් මේක දුක් වේදනාවට උදාහරණයකට ගන්නේ. මෙන්න වේදනා ස්කන්ධය. මේ වේදනාව දැනෙන ශරීර කොට මෙන්න රූප ස්කන්ධය. මේ වේදනාව දැනෙනකොට මේක වේදනාව වේදනාව දුකක් දුකක් කියලා සංඥාවක් හිත තුළ තියෙනවා. නැත්තම් මේ වේදනාව දැනෙන කකුල හරි අතපය හරි කියලා ඒක සංඥාවක් තියෙනවා. මෙන්න මේ සංඥාව. එතනක් තියෙන පංචස්කන්ධයේ ස්කන්ධය. මේ වේදනාව සමගම ඒකට අමනාප ස්වરૂපයක් ඒක අයින් කර ගැනීමට කැමැත්තක් වෙන වෙනත් චේතනා පහළ වෙන මෙන්න ඒකට තියෙන සංස්කාර ස්කන්ධය. ඒ වේදනාව දැනෙන ගතිය මෙන්න විඥාන ස්කන්ධය. මේ පංචස්කන්ධයේ වෙන් කර කර වෙන් කර කර යම් කිසි කෙනෙකුට භාවනාව කරන්නට පුළුවන් නම් එතනක් අසම්මෝ සම්පජන්ණය තියෙනවා. දැන් දාහන පින්දීම හැකලින් හිතමු. පිම්බෙනවා හැකිලෙනවා ඒ ඇතුලේ තියෙන වායු ධාතුව සහ බඩේ තියෙන වෙනත් මේ මස් පිඩු ආදී රූපස්කන්ධය පිම්බෙනවා පිම්බෙනවා කියලා හිතන සිත නාමස්කන්ධය මේ පිම්බෙනවා කියලා හැඟීමක් තියෙනවා හිත තුළ පිම්බෙනවා කියන්නේ සංඥාවක් හිතේ තියෙන මේ රූප වායු ධාතුව කියන්නේ සංඥාවක් හිතේ තියෙන කියන්නේ මේ මොහොතේ මේ වායු ධාතුව ඉස්සෙනවා පහත් වෙනවා කියන්නේ හිතේ තියෙන සංඥාවක් මේ බඩේ කියන්නේ හිතේ තියෙන සංඥාව. මේ සංඥා ස්කන්ධයක් දකිනවා. ඒ තුලින් යම් කිසි ඇලීමක් ගැටීමක් නැති උපේක්ෂිත වූ යම් කිසි චිත්ත চৈতසික ධර්මතාවක් ඇති වෙනවා නම් ඒකත් දකිනවා. ඒක දැනෙන ගැතියක් දකිනවා. ඒකෝට පංචස්කන්ධය මෙතන ක්‍රියාශීලී වෙනවා. මේ පංචස්කන්ධයේම ක්‍රියාත්මක වීම අපි දකිනවා පංචස්කන්ධයේම අනිත්‍යතාවයක් පසුවට අපට දකින්නට පුළුවන් වෙනවා. අත්දැකීම තුළින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම කවුරුත් ජීවටවත් නෙවෙයි අසුවටවත් නෙවෙයි මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් පංචස්කන්ධයේ වශයෙන් මේක දකිනවා නම් අපි ගන්න කරන ලබන භාවනාවේ එනේන අරමුණු එතෙන්දි අපට ඇති වෙනවා අසම්මෝ සම්ප්‍රදාය අර යනකොට එනකොට මේ හැම වෙලාවෙම මේක පොදුයි කනකොට බොනකොට අත්මා කලින් කිය අවස්ථා කීපය ඒ සෑම අවස්ථාවක මේ මේ විස්තරය පොදුයි. එහෙමත් කරන්නට පුළුවන් කෙනෙකුට තවත් ටිකක් එහාට මේ සම්පදන්නේ දිනු කරන්නට උත්සාහවත් වශයෙන් කෙනෙක් බලපෑ. එනම් සබ්දයක් ගත්තොත් මේ ශබ්දයයි මේ කනයි රූප ධාතුවයි. ඈ කන සෝත ධාතුවය සද්දේ ශබ්ද ධාතුවය. මේ දෙකේ නිසා ඇතිවන විඥාණය මොකද? විඥාන. ඒක පිට වේදනාව පුතේ ගැන කියන්න බලන්න. ධාතු වශයෙන් ඒ තුنين විඥානයක් පහළම ඇත්ත විඥාන ධාතු බලන්න. මේ ධාතු වෙන් කර කර වෙන් කර කර අපි භාවනාව කරනවා නම් සෑම අවස්ථාවකදී අන්න ඒ විදිහට අපට පුළුවන් වෙනවා මේ ධාතුන්ගේ අනිත්‍යතාවය දකින්නට ධාතු ක්‍රියා ධාතු මාත්‍යන්ගේ අනාත්ම ස්වરૂපය අවබෝධ කර ගැනීමට එහිදී අපට අසම්මෝ සම්පජඤ්ඤය ඇතිවනවා. තේරුණා? මේවා පුළුවන් කෙනෙකුට හේතුඵල ක්‍රියාවලියක් තුළින් සිදුවන ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම දෙකීමේ ශක්තිය අපට උද්ගත කර ගන්න පුළුවන්. ආයතන වශයෙන් බලන්න පුළුවන් කෙනෙකුට මොකක්ද කියන්නේ මේ සම්පජන්‍ය දිනු කරන්න ඕන නම් හේතුඵල මේ පටිච්ච සම්පාද ධර්මයන් වශයෙන් මේ ධර්මයන් දකිනවා පටිච්ච සම්පාද ධර්මයන් වශයෙන් දකිනකොට මෙතන හොඳ ගැඹුරු අභිධර්මයක් නැතිව. ඉතින් කනට සද්දයක් ඇවිල්ලා වදිනවා. ඒක අපි ඇහෙනවා ඇහෙනවා කියලා මුලින් පිළිපත් කරගන්න. දැන් ඉතින් සතියක් මේ ක්‍රියාවලිය දෙකින් දියුණු වෙනවා. සමාධියක් දියුණු වෙනවා. ප්‍රඥාවත් ඉතින් ක්‍රමයෙන් වැඩෙනවා අපි. මෙහිදී අපිට පේනවා අර සත්‍ය අරමුණ. කනට ඇවිල්ලා වදින සත්‍ය අරමුණ. මේක තමයි බුලේ ආරම්මන ප්‍රත්‍ය කියන්නේ. මේ සද්දාරම්මනේ ආරම්මන ප්‍රත්‍යය නාසයේ ගඳ සුවඳක් ඇවිල්ලා වදිනකොට ඒක දැනෙනකොට මේ ගඳ සුවඳ තමයි ආරම්භන ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට ඇහැට රූපයක් ආවත් රූපාරම්මණයක්. අරමුණක්. කායික ස්පර්ශයක් දැනෙන පොට්ටබ්බ ආරම්මණයක්. මනසට දෙයක් දැනෙන මේක ධම්මාරම්මණය. මේක තමයි මේ ආරම්භන ප්‍රත්‍ය කියන්නේ. දැන් මේ ඇහැට රූපේ දැකපුවම අපි දැන් ලෝභ දෝෂ මෝහ වලින් තොරව කටයුතු කරන නිසා මෙතන සම්පජන්ණේ වැඩ කරනවා. මේක මෙතන වැඩ කරන්නේ මොකද්ද? අනුභව දෝෂ මෝහ කියන තුන. ද්වේෂයට පටන් ආන්නේ මෝහයට පටන් ධර්මයක් අපේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ මොකද්ද? සම්පජන්ණේ ප්‍රඥාව. මේක තමයි මේ හේතු ප්‍රත්‍ය කියලා බුදුහාමුදුරුවෝ වදාළේ මෙතන. මේ සූක්ෂි ප්‍රත්‍ය මතේ ඉන්නේ මේ භාවනාව තුළ. තේරෙනවද? මේක තමයි මේ හේතුපත්‍ය කියලා මෙතන නැතිවන්නේ හේතුපත්‍යත් ඇති වෙනවා හේතුපත්‍යත් නැති වෙනවා ආරම්භනපත්‍යත් ඇති වෙනවා ආරම්භනපත්‍යත් නැති වෙනවා දැන් මෙතෙන්දී අපි මේ හේතුඵල දැක දැක මේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් හේතුඵල වශයෙන් දකිනකොට මෙතන මොකද්ද අධිපති වන් කරන්නේ විමර්ශාව ප්‍රඥාව මේ තියෙන ප්‍රඥා විමර්ශාවිපත්‍ය අධිපති ප්‍රත්‍යක් මෙන්න මෙතන වැඩ කරනවා. අනිත් අධිපති ගැන කතා ගන්න නම් තව තියෙන අධිපති ප්‍රති ගොඩක් මම මේක උදාහරණයක් කියන්නේ. හ්ම්. තේරෙන්නේ නැති නේද? මේ. දැන් මේ මේක එනකොට කනට ශබ්ද ඇහෙන ගමන්ම සිතක් පහළ වෙනවා. ඒ සිතට අනුකූලව ඒක දැනගන්න සිතක් තියෙනවා. මේක සිතිවිලි වැඩක් කියලා. මේක හරියට දැක්කොත් තියෙන මෙන්න මෙන්න මෙතන තමයි අනන්ත ප්‍රත්‍ය කියන්නේ එකකට එකක් අනතුරු අනතුරු අනතුරු උපදිනවා. මේ අනන්ත ප්‍රත්‍ය එක දකිනවා. අසම්මෝහ සම්පජන්‍ය තුලේ. මේම යනකොට මේ සිතිවිලි දෙක අතර පරතරයක සමබවක් තියෙනවා. කිසිම අසමභාවයක් නෑ. මේක ගැන මෙන්න කරගෙන යන මේක තමයි සමනන්තර ප්‍රත්‍ය කියලා. එතන ක්‍රියාත්මක මේ කනට සද්දේ ඇහිටි ගමන් ඕන්න වේදනාව උත්සාහව සංඥාවකුත් ඒවා හඳුනා ගැනීම උත්සාහ සිදුවිලිත ඔක්කොම සහජාත එකට ඉදිරින් දාන්න මේක තමයි සහජාත කර්තිය කනට සද්දේ ඇවිල්ලා වැඩිච්ච ගමන්ම සිතක් පහළ වුණා අර රූපේ නාමයේ ඇති වෙනවා ඒ නාමයේ නිසා නැවත නාමය තියෙනවා මේ නාම රූප දෙක එකට එකක් හේතු වී හේතු වී යනවා නෙමෙයි මේක තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. මේකම ඇහැටේ තරම් ගොචරන්නේ. මේ මේ විදිහට මේ අසම්මෝ සම්පදන්නේ හරියට ක්‍රියාත්මක කරනවා නම් අපට පුළුවන් අර සත්‍ය විභාගයේ පවා දැනගන්නට. හැබැයි ඉතින් හැමෝටම නෙවෙයි සමාගයේ නැන පමණට ප්‍රඥාවේ ශක්තියට අනුකූලව ඉතින් මේවා මේ ඇයිද කිව්වට වැඩක් නැති නිසායි මම නොකියන්නේ. අර නිකන් මතුවේගෙන ආපු නිසා යන නිකන් වචනය සිහිපත් කළා. ඒ මෙහාට එන ධර්ම මෙතනින් හපතුනවා. වැඩ මේ විදිහට සම්පජන්ණයෙන් කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා විදිත වේදනා උපජ්ජන්ති දැන දැනගෙනමයි වේදනාවක් ඇතිවන්නේ. වේදනාවක් ඇති වෙනකොට ඒක අපේ දැනීමක් සහිතවමයි අසම්මෝහයක් ඇතුව නෙවෙයි. මේ වේදනා විදිතා වේදනා උපත්තහන්ති වේදනාව දැනෙනවා. එන්නේ යනවා දැකේනවා. කොහොමද? අනිච්චතෝ උපත්තහන්ති දුක්ඛතෝ උපත්තහන්ති අනත්තතෝ උපත්තහන්ති ශුඤ්ඤතෝ උපත්තහන්ති පංගක් නැන්නේ දිවෙන්නේ දාලා එතකොට අපි සම්පූර්ණ වේදනාව ඇති වෙනකොට ඒ ඇතිවෙච්ච බවත් දන්නවා. දුක්ඛං වේදනා වේද්‍යමානෝ දුක්ඛං වේදනා වේද්‍යාමි තිපජානාති. එහෙමනේ කියන්නේ නේද? සුඛං වේදනා වේද්‍යමාන සුඛං වේදනා වේද්‍යාමි තිපජානාති. අදුක්ඛම සුඛං වේදනා වේද්‍යමාන අදුක්ඛම සුඛං වේදනා වේද්‍යාමි තිපජානාති. සුඛ වේදනාවක් ඇති වෙන එකක් දැනගන්නවා. දුක්ඛ වේදනාවක් ඇති වෙනකොට ඒකක් දැනගන්නවා. උපේක්ෂා මදහත් වේදනාවක් ඇති වෙනකොට ඒකත් දැනගන්න. ඒක දැනගත්තට පස්සේ ඊට පස්සේ සත්තහන්ති කොහොමද මේ වේදනාව දිහා බලාගෙන සිටිනකොට රූපේ එල්ලීලා නම් වේදනාව පවතින්නේ රූප කොටස් කැඩෙනකොට කැටෙනකොට වේදනාවක් කැඩෙනවා. වේදනාව දිහා බලාගෙනකොට එක්ක වේදනාව වැඩි වෙනවා නැත්නම් වේදනාව අඩු වෙනවා. නැත්නම් නැත්තරම නැති වෙනවා. වේදනාව අනිත්‍ය වශයෙන් පිළිගන්නවා. වේදනාව අනිත්‍ය අනිත්‍ය කියන එකට වැඩිය අනිත්‍ය කියන බව දැකීම උතුම්. අර සංඥාවක් නෙවෙයි මෙතන අවබෝධයක් මෙතන තියෙන සංඥා අවබෝධ කියන දෙක අතර වෙනස තේරුම් ගන්නට ඕන. එහෙම නැතුව මේ ධර්මයේ හරියට නිරෝධ තේරුම් අරගෙන නිරෝධ මාර්ගයේ ගමන් කරන්නට බෑ. ඒකයි අපි කියන්නේ. එතකොට වේදනාව අනිත්‍ය කියන ආකාරය අපි දකිනවා. අනිත්‍යකෝ උපට්ඨහන්ති අනිත්‍ය බව වැටහෙනවා. අනිත්‍යතෝ චින්තේති නෙවෙයි. අනිත්‍යයි කියලා හිතනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. අනිත්‍යක උපදානාති එහෙම දේශනා කරනවා. විනිවිද දකින්න. අනිත්‍යක උපත්තහන් අනිත්‍ය වශයෙන් වැටහෙන අවබෝධ වෙනවා. මේක අනත්තක උපත්තහන් ආත්ම වශයෙන් ගෙනින්නේ නැහැ. මේක මේ හේතු වුණා මේ ඵලයේ වුණා මේ කියන්නේ මේ වේදනාව දුක් වේදනාවක් ඇතිවෙන්න හේතුව දුක් වේදනාවක් ඇතිවෙන මගේ කැමැත්තට ඇතිවෙන්නේ නැහැ මගේ කැමැත්තට නැතිවෙන්නේ නැහැ මට ඕන විදිහට පවත්වන්නටත් බැ මම නැති කරන්නට කියලා පිටුවට නැති වෙන්නේ නැහැ මගේ කිසිම කැමැත්තක් අකමැත්තක් නැතුව හේතුඵල දෙකට අනුකූලව මේවා ඇති වෙනවා මේවා නැති පවතිනවා මේවා නැති මෙතන ආත්මය කියලා ගන්නට මම කියලා ගන්නට මේ වේදනාව දෙස අපි බලනකොට මොනවද ඉතුරු වෙන්නේ කියලා බලනවා ශරීරයට කොටස තියෙන වේදනාව දැනෙන දුක් වේදනාව උදාහරණයක් අපි ගත්තා. ඒ වේදනාව දැනෙනවා. මේ දුක් වේදනාව දැස වරක් බලනවා. ශරීරයට කොටස දෙක තවත් වරක් බලනවා. නැවතත් දුක් වේදනාව දැස බලනවා. නැවතත් ශරීරයට කොටස දෙක බලනවා. මේක දෙකක් වශයෙන්ම දෙක අවබෝධ කරගන්නවා. ශරීරය වෙනම දෙයක්, දුක් වේදනාව වෙනම දෙයක්. මේ දෙක හැර තවත් විදින පුද්ගලයෙක් මේ තුල සැඟවිලාව සිටිනවද කියලා. හොඳට බලනවා. වේදනාව තියෙන දෙනම වරක් වේදනාව දැස බලනවා ඊළඟට කය දැස බලනවා ආයත් වේදනාව දැස බලනවා ආයත් මේ දෙක අවබෝධ වෙනවා දෙකක් කියලා එකක් නෙමෙයි මෙතන දෙකක් තියෙනවා මේක අවබෝධ වුණාට පස්සේ මේ වේදනාවයි මේ කයයි හැර මෙතන විදින කවුරු හරි සැඟවිලා හරි හැංගිවොත් සංහරි කියලිනවද කියලා අපි බලනවා විමසීමක් කරනවා ඊයෙන් බලනකොට එහෙම එකක් අපිට පේන්නේ නැහැ ඒ නැති දෙයක් පේන්නේ නැහැ තියෙන්නේ වේදනාවක් තියෙන්නේ නාමයක් සහ රූපයක් කයක් සහ දැනීමක් මේ දෙක අපිට පේනකොට මෙතන විදින පුද්ගලයෙක් නැහැ නමුත් වේදනාවක් තිබෙනවා මේක අවබෝධය මේ අවබෝධය කියන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය තුළින් මොකක්ද අසම්මෝහය කියන්නේ මෝහයට ප්‍රතිවිරුද්ධ ධම්මේ ප්‍රඥාව තේරෙනවද හ්ම් මෙන්න මේ විදිහට අපි උපට්ඨාන්ති විදිතා වේදනා උපට්ඨාන්ති විදිතා වේදනා උපට්ඨාන්ති මේක ශුන්‍යතෝ උපට්ඨාන්ති ශූන්‍ය වශයෙන් වේදනාවක් දකිනවා ශූන්‍ය වශයෙන් අත්දකින්නේ කොහොමද මේ ශුන්‍යතෝ උපට්ඨාන්ති ශරීර කොටස අපි බලනවා එතන පටවිය ආපෝ තේජෝ වායු ධාතු අතර ශරීර කියලා අපි සංඥාවක් දැනෙනවා මම කියලා හැඟීමක් දැනෙනවා මේ හැඟීම් ඔක්කොම අයින් වුණා නම් මේ මේස උඩ තියෙන යම් කිසි බඩුවක් වගේ තමයි අපේ ශරීරයේ කොටස. අපේ හිතේ තියෙන මේ හැඟීම් ටික අපි අයින් කළා නම් මේ මේස උඩ තියෙන මේ ලේසු කෝප්පු මේ තවත් බඩු ඒ වගේ තමයි අපේ ශරීර කොටස අපේ හැඟීම් අල්ලගෙන නිසා මේක බින්. හරියට තේරුම් ගන්න බැරිලා තියෙන්නේ. එම නිසා මේ වේදනාව දැනෙන ශරීර කොටස මගේ කියන හැඟීමෙන් ආත්මීය සංකල්පයෙන් තොර ධාතු මාත්‍රයක් ලෙස දකින්නට පුළුවන් නම් ඒ ධාතු මාත්‍ර වශයෙන් දකින සිත කියන්නේ පඨවි ධාතුවේ ආපෝ ධාතුව තේජෝ ධාතුවේ මොනවාද තවත් ධාතුවක් තියෙනවා නේද? ඒ ධාතු හතර සංඥාවක්. අපේ හිතින්ම මේවට පටලිය කියනවා මේවට ආපෝය කියනවා මේවා ওই පටලි ධාතුව කියලා කියන්නේ පටලි මම පටලි මම පටලි කිය. අපේ සිතින් මේ සංඥා ධාතුව. ආපෝ ධාතුවත් කවදාවත් කියන්නේ මම ආපෝ ධාතුව කියලා. අපේ ඉතින් ඒකට ආපෝ ධාතුව කියලා සංඥාවක් හඳුනා ගැනීමේ පහසුව තකා අපි වෙන සංඥාවක් අල්ලලා තියෙනවා. ලේබලයක් ගහලා තියෙනවා. අපි මේ ලේබලයක් අයින් කළා. අයින් කළොත් අරක නිකන් ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් පමණයි. ඒ ධාතු සංඥාවක් නැති වෙනවා. කය කියන සංඥාවක් නැති වෙනවා. වේදනා වේදනා වේදනාව කියලා ගන්න. දුක් වේදනාව කියන එක ඇත්ත වශයෙන්ම දැනීම මාත්‍රයක්. වෙන මොකක්වත් නෙවෙයි. මේ දුක් වේදනාව දුක් වේදනාව කියලා අපි හිතන්න හිතන්න දුක් වේදනාව තීව්‍ර වෙනවා. නේද? මේ හොඳට ක්‍රියාත්මක කරලා බලන්න බොරුද ඇත්තද කියලා. දැන් භාවනා කරන වෙලාවට වේදනාව ඇති වෙන වෙලාවේ මේක මගේ වේදනාව මේක දුක දුක දුක කියලා හයියෙන් හිතලා බලන වේදනාව වැඩි මේ මේ දුක දුක් වේදනාවක් කියන්නේ මගේ හිතේ කියන සංඥාවක් සංඥාවක් කියලා එදිට බලන වේදනාවක් අර සංඥා විසින් වේදනාව මොකද්ද වැඩි දියුණු කරනවා. ඒක නිසා ඒ සංඥාව ඉවත් කරන්නට අපිට පුළුවන් වෙනවා. මේ වේදනාවත් ඊළඟට තේින්නේ දැන් රූප වේදනාව දැන් රූප කොටස් ශූන්‍ය වශයෙන් තියෙනවා වේදනාව ශූන්‍ය වශයෙන් මොකද ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ධර්ම මේවා හේතුඵල වලට අනුව ඇති වෙන ධර්ම ආත්මීය වශයෙන් ගන්න නැති දේවල් ධර්ම කියලා බලනකොට මේ වේදනාව ආත්ම වශයෙන් මම වශයෙන් මගේ කියලා ගන්නකොට දැන් මෙහෙම මෙනෙහි කරන වේදනාවක් නැති වෙනවා නැති වෙනකොටම මම මගේ කියලා ගත්ත වේදනාව මෙලසින් නැති වී ගියා නම් මගේ බවත් මම බවත් මෙතන හිස් වෙනවා. වේදනාව මමයි මගේ කියලා අපි අල්ලගෙන කටයුතු කළාට වේදනාව නැති වෙනකොට ඒ මම බව මගේ බවත් නැති නැති කරගෙනමයි මේකදී අපට ශූන්‍ය භාවයක් අවබෝධ වෙනවා. ඒකයි ශුන්‍යතෝ උපට්ඨහන්ති කියන්නේ. මේක උදාහරණයක් මම මේ කිව්වේ. විදිතා වේදනා උපට්ඨාන්ති විදිතා උපට්ඨාන්ති විදිතා අබ්බත්සං ගච්ඡanti දැනතනමයි වේදනාව නිරුද්ධ වන්නේ නොදැන නෙවෙයි අපේ වේදනාව නිරුද්ධ වන්නේ නොදැන ඔය ඇති වෙන වෙලාවට ඇති වෙනවා නැති වෙන වෙලාවට සමහරට වේදනාව නැතිච්ච බව අප දන්නේ නැහැ මෙතෙන්දී අපි දන්නේ මොකද්ද වේදනා නිරෝධය ඒක දකිනවා ඒකයි මේ අපස්සං ගච්ඡanti විදිතා දැනදැනමයි මේ නැති යාම දකින්නේ. අර පළමුවෙන් වේදනාව අනිත්‍ය වශයෙන් දකිනකොට අනිත්‍යතෝ ප ဋ ාන්ති දුක්ඛතෝ ප ဋ ාන්ති දුක් වශයෙන් දකිනකොට මම මේවා කලින් කියලා තියෙන මේ සුඛ වේදනාව වෙන දුක් වශයෙන් දකින්නේ කොහොමද කියලා. දුක් වේදනාව දුකක් කියන එක කියන්න දෙයක් නෑ. උපේක්ෂා වේදනාව දුක් වශයෙන් දකින්නේ පිනින්නේ කොහොමද කියන එකත් විස්තර කරලා තියෙනවා. මේ විදිහට වැටහිලා ශූන්‍ය වශයෙන් දකිනකොට මේ වේදනාව අනිත්‍ය යන ආකාරය දකින අනිත්‍ය භාවය. අනිත්‍යයි නිරෝධයයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක දකින්නේ සම්පජානිය. අසම්මෝහ සම්පජානිය. අනිත්‍ය කියන්නේ මොහොතින් මොහොත ඇතිවීමෙන් නැතිවීමෙන් නැතිවීමෙන් නැතිවීමෙන් යන ස්වરૂපය. ඒකත් ඒ නැති වෙන ඇති වෙන බව. මෙතන අබ්බත්සං ගච්ඡන්ති කියන්නේ දේශනා නිරෝධය. ওই පංචස්කන්ධ නිරෝධයක් ගැන බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම කතා කරනවා. මෙතන කියන්නේ මේ නිරෝධය ගැන තමයි වේදනා නිරෝධය දක්න පාණක් නිවාසී නැත්තට නැති භාවය. අනිත්‍ය කියන්නේ ඒ වෙලේ මේ වෙලේ නැතිවීම නැතිවීම යන ආකාරයේ නිරෝධය කියන්නේ සම්පූර්ණ නිවී ගියාට පසු කිසිත් නැති භාවය දැකීම. විදිතා සංඥා උපජ්ජන්ති විදිතා සංඥා උපට්ඨාන්ති විදිතා සංඥා අබ්බත්තං ගච්ඡanti ඒ මොකද්ද සම්පජානකාරී හෝති කියන එක විස්තර කරන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තවත් ආකාරයක්. මේ සූත්‍රයෙන් තියෙන්නේ. දැන දැනමයි සංඥාවල් උපදින්නේ. <coughs> සංඥාවල් කියන ඒවා මෙයාට මතකයි. <coughs> නොයෙක් ආකාර හඳුනා ගැනීම. මේ හඳුනා ගැනීම ඇති වෙනකොටම අපි ඒක අවබෝධ කරගන්නවා නම් ඔන්න සත් සම්පජාඤ්ඤය ක්‍රියාත්මක වෙනවා. අපිට මේ හඳුනා ගැනීමට බැරි නිසායි භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට බැරි ඉතිරි. නිදිමතට යට වෙන්නේ නිදිමත එනකොටම හඳුනා ගන්නට බැරි වෙච්ච නිසා. උපදිනකොටම ඒක හඳුනාගත්තා නම් ඒක අයින් කරන්න පුළුවන්. අපිට අනවශ්‍ය සිතිවිල්ලක් ඇති වෙනකොට භාවනාව තුළින් සිත පිට යන්නේ ඒක නිසා. ඒ පිට යන්නේ සිත ඇති වෙනකොට මේක දක් ගන්නට පුළුවන් නම් අර පිට යන ගතිය එතනම නතර කරගන්න මේ විදිතා නෙමෙයි අපට. ඒක අපිට කිසිම දැනීමකින් තොරව අපි දන්නේ නැතුව උපදින. සති සම්පජාන දියුණු කුජලයට එහෙම නෙවෙයි දැනගෙනමයි සංඥාවක් උපදින්නේ. ඊළඟට දැනගෙනම සංඥාව උපට්ඨහන්ති සංඥාව කොහොමද වැටෙන්නේ අවබෝධ වන්නේ අර කලින් කියපු ආකාරයට අනිත්‍යතෝ දුක්ඛතෝ ශුන්‍යතෝ අනාත්තතෝ ඒ වගේ වචන ගොඩාක් තියෙනවා එකක් දෙකක් නෙවෙයි එක තැනක 40ක් තියෙනවා එක තැනක තියෙනවා 11ක් ඒ පිළිබඳව දේශන මීට ඉස්සර මම කරලා තියෙනවා මෙන්න මේ අවබෝධය ඒ කියන්නේ ඇති වෙන ඇති වෙන සංඥාවන්ගේ මේ යථා ස්වરૂපයේ අවබෝධ කරගෙන අවබෝධ කරගෙන අපි භාවනාවක නිරත වෙනවා නම් අන්න ඒකත් අපේ සම්පජාඤ්ඤයේ ක්‍රියාත්මක වෙනවා අසම්මෝහ සම්පජාඤ්ඤයේ විශේෂයෙන්. තේරෙනවද? ඊළඟ එක ඊටත් දෙකේ ගැඹුරු කතාව බුදුජානනාංශ ප්‍රකාශ කරනවා. විදිතා විතක්ඛා උපජ්ජಂತಿ විදිතා විතක්කා උපට්ඨහන්ති විදිතා විතක්කා අබ්බස්සං ගච්ඡanti මේ සංකජාන මේ සංකජාන කාර්ය කියන වචනේ විස්තර කරනවා. සිත්තිවිලි දැන දැනමයි ඇතිවන්නේ. සිත්තිවිලි නිරෝධය දැන දැනමයි නිරුද්ධවන්නේ. අර ඉස්සෙල්ලා කියපු ධර්මවල නිරෝධය වගේ තමයි මේක නිරෝධය. ඒ වගේ සිත්තිවිලි වැටෙන්නේ උපට්ඨහන්ති කෙසේද අර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් පර වශයෙන් පලෝක වශයෙන් නේද මුක්ඛාකාරයෙන් මතට මේ අන්න ඒ ආකාරයෙන් අවබෝධ වෙමින් අවබෝධ වෙමින් අපි මේ භාවනාව කරනවා. ඒ වගේම හිතනවා නේ මේක අනිත්‍යයි අනිත්‍යයි මේක දුකයි දුකයි මේක අනාත්මයි අනාත්මයි කියනවා. හිතන එක නෙවෙයි අර ඒ මොහොතේම ක්‍රියාත්මක වන ආකාරය තුළින් ඒක ඒ විදිහම සිදුවෙන හැටි දකිනකොට ඇතිවන අවබෝධය මෙතන පින්නම් කරන්නේ. උපස්ථාන්ති කිව්වේ ඒකයි අවබෝධ කරගන්නවා. වැටෙන්නේ චිතනවා නෙවෙයි. මෙන්න මේ විදිහට මේ ඇති වෙන ඇති වෙන නාම රූප ධර්මයන් ඇතිවීමක් දකිනවා, පැවතීමක් දකිනවා, පවතින සත්‍යයේ තියෙන අනිත්‍යාදී ලක්ෂණක් දකිනවා. ඒවැය යථා ස්වરૂපේ ඇත්ත ඇති ආකාරයෙන් අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගෙන අනිත්‍යයක් දකිනවා අනිත්‍යයට පසු ඇති වෙන නිරෝධයක් දකිනවා මෙන්න මේ සම්පජඤ්ඤයේ යුතුව යම් කිසි කෙනෙක් මේ අනිත්‍ය දර්ශනය සහ නිරෝධ දර්ශනය දැක දැක දැක දැක මේ නාම රූප විමසමට ලක් කරමින් ලක් කරමින් විදසුන් භාවනාවක නිරත වුණොත් අපට පුළුවන් වෙනවා ওই අසන්නෝ සම්පජාඤ්ඤය තුළින්ම නාම රූප දෙකම පහනක් නිවනාසේ නිවි යන නාම රූප නිරෝධයේ අත්දකලා නිවනින් සැනසෙන්නට මේ පින්වත් අය මේ කියපු දේශනාවට අනුකූලව සතෝ වික්ඛු වීරේය සම්පජානෝ අයං වූ අම්මාපං අනුශාසනීය බුදුරජාණන් වහන්සේ අපට දූපු අනුශාසනාව සිහිනුවණින් යුතුව වාසය කරන්න මහණෙනි එයයි මම ඔබලාට කරන අනුශාසනාව එම නිසා මේ පින්වත් අයත් සතියෙන් සහ නුවණින් යුතුව කටයුතු කරන්න විශේෂයෙන්ම සම්මෝ සම්පජානියෙන් යුතුව කටයුතු කරලා මේ නිරෝධය දකීමේ ශක්තිය උදා කරගෙන මේ සංස්කාර ඔක්කොම නිවි කනසි නිවි ගිය විසංඛාරගත වූ නිවන සිත අරමුණු වී නිවනින් සැනසීමට මේ හැම දිනාටම වාසනාව ශක්තිය උදා වේවා. හොඳයි මේ පිළිබඳව යම්කිසි ප්‍රශ්න තියෙනවා නම් අහන්න.